ඒ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අවසරයි තව කොටසක් තියෙනවා තවද පින්වත් ස්වාමීන් වහන්සේ වායෝ ධාතුව කයට දැනෙන්නේ එහි පඨවි ධාතුවද මිශ්‍ර ඇති නිසාද කරුණාවෙන් පහදා දෙන්න මෙන් ඉල්ලා සිටිමි පඨවි ධාතුව මිශ්‍ර ස්වභාව පඨවි ධාතුව අපේ කයට දැනුණොත් අපිට දැනෙන්නේ දැන් ඔන්න අපි හිතමුකෝ අර ඒ කම්ප්‍රෙසර් මැෂින් එකකින් එකපාරට හුලඟක් අපේ කයට ඇල්ලුවොත් ඒක පාට නිකන් කවුරු හරි පොල්ලකින් ගැහුවා වගේ අපිට දැනෙන්න පුළුවන්. ඒ දැනෙන්නේ පටලෙන්. දැන් අපි ජලයේ ඉන්නකොට හයියෙන් අපි මේ අතින් වතුරට ගැහුවොත් අපේ අත පුපුරු ගහන මට්ටමට පාරක් වදිනවා. ඒ ඒ ඒ වදින්නේ පටවි ගුණය තමයි ඒ අපේ අපට මේ ප්‍රකට වෙන්නේ. අපට දැනෙන්නේ පටවි ගුණය. හැබැයි එතන ක්‍රියාත්මක වෙන්නේ වායෝ ගුණය. ඒ වගේ සමහර තැන්වල අපිට වායෝ ගුණය ප්‍රකට නැහැ. හැබැයි සමහර තැන්වලදී අපිට ඊටාම සැහැල්ලු බවක් කය ඇතුලෙන් දැනෙන්නට පුළුවන්. පස්සද්ධිය කියලා කියන්නේ. ඒතර කය ඇතුලේ සැහැල්ලු බව, බර බව අඩු වෙලා. හරීම පහසු ගතිය. දැන් දැන් අපිට සමහර වෙලාවට තේරෙනවා නිකන් කය හරී බරයි වගේ. ඒතේ බර ගතිය නැති වෙලා කය ඇතුලේ සැහැල්ලු ගතිය දැන. ඒ වායෝ ධාතුවේ ස්වභාවය. ඊටස බාහිරනොත් අපට ඒ වායෝ ධාතුව දැනෙන්නට ගන්නවා. හැබැයි ඒ දැනෙන අවස්ථාවල ගොඩක් වෙලාවට එක්ක සිසිලසක් හැටියට නැත්නම් උණුසුමක් හැටියට තමයි ගොඩක් වෙලාවට පිටින් දැනෙන වායෝ ධාතුවේ තේජෝ ගුණය තමයි අපට ප්‍රකටව දැනෙන්නේ. එහෙම නැත්නම් අර විදිහට අර හයියෙන් වදිනකොට පටවි ගුණය දැනෙන්නවා. නමුත් වායෝ ගුණය අපි පරිස්සමින් සිතා බැලුවාම අපිට ඒකේ චලනය වෙන කම්පණය වෙන ගතිය හඳුනා ගන්න පුළුවන්. දැන් වාඩි වෙලා අපි භාවනා කරනකොට සමහර කෙනෙකුට දැනෙන්නේ තමන් උඩ යනවා වගේ, තමන් පොළව ඇතුළට கிඳා බහිනවා වගේ, තමන් වැනෙනවා වගේ, තමන්ට එක විදිහකට ඉන්න බෑ වගේ, නලියනවා වගේ. එතකොට ඇහිපිය පියාගෙන හිටියට ආයෙ ආයෙ නලියනවා වගේ. ඒ මොනවද? ඒ තමයි වායෝ ධාතුව. එතකොට ඒක පඨවි ගුණය ඒකේ හඳුනා ගන්නත් පුළුවන් වායෝ ධාතුවේ තියෙන තේජෝ ගුණය හඳුනා ගන්නත් පුළුවන් වායෝ ගුණයම හඳුනා ගන්නත් පුළුවන්